සචිත්ත පරියෝදපනං ඒතං බුද්ධාන සාසනං සාදු සාදු සාදු සදා බුද්ධි සම්පන්න පින්වත් සියලු දෙනාම ඒ වගේම අද දවසේ මේ ධර්ම සාකච්ඡාව සඳහා සැදී පැහැදී සූදානම් වෙලා ඉන්න පින්වත් දරුවනේ අපි ඊයේ දවසේ සාකච්ඡා කරා අපේ දරුවන්ට තමන්ගේ ඉලක්කයට යෑම සඳහා තමන්ගේ හිත සකස් කරගන්න ආකාරය පිළිබඳව සාරාංශයක් වශයෙන් කියනවා නම් අරමුණක් නැති අය අරමුණක් ඇති කරගත යුතු බවත් ඒ වගේම ඒ ඇති කරගත් අරමුණ පිළිබඳව සතුටෙන් මේ අරමුණට ළඟා වෙන්න නම් උදාහරණයක් විදිහට අධ්‍යාපනය සතුටෙන්ම කරන්න නම් අපි තා පැහැදිලිව සාකච්ඡා කරා ඒ පිළිබඳ කැමැත්ත උපදවා ගන්න ඕන කියලා කැමැත්ත උපදවා ගන්න ආකාරය සාකච්ඡා කරා එතකොට අරමුණක් නැති අයට අරමුණක් ඇති කරගන්නත් අරමුණක් තියෙන අයට ඒ අරමුණෙහි කෙරෙහි සතුටෙන් කටයුතු කරන්න නම් ඒ පිළිබඳ කැමැත්ත උපදවා ගන්න අරමුණ කෙරෙහි කැමැත්ත උපදවා ගැනීම සඳහා ඒ අරමුණට ගිහාම තමන්ට ලැබෙන ලාභ මෙනෙහි කරන්න කියලා කිව්වා ඒ වගේම ඒ අරමුණට යන්න බැරි වුණොත් Tamanට ඇති වෙන පාඩු මෙනෙහි කරන්න කියලා කිව්වා. ඉතින් ඒවා පරීක්ෂණයක්, නිරීක්ෂණයක්, නිගමනයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ධර්මයේ Tamanගේ තුලින් තේරුම් ගන්න කියලා අපි පැහැදිලි කරා. ඊට පස්සේ අපි දරුවන්ට කිව්වා හැමදාම උදෑසන නැගිටිනකොටම ඒ අරමුණ ගැන මෙනෙහි කිරීම පුරුද්දක් කර ගැනීම සඳහා පුංචි කොලයක් අරගෙන දින ටික දාලා උදෑසනම නැගිටලා ඒ උදෑසන නැගිට වෙලාවෙ කොයි වෙලාව හරි කමන්නේ නැගිට ගමන්ම ඇඳට වෙලා ඉඳගෙන ඒ ඇඳේ නැගිටලා දවසේ වැඩ කටයුතු පටන් ගන්න ඉස්සෙල්ලා ඇඳට වෙලා ඉඳගෙන මට මේ අරමුණට ගියාම මොකක්ද වෙන්නේ අරමුණට යන්න බැරි වුණොත් මොකද්ද වෙන්නේ කියලා මෙනෙහි කරන්න කියලා අරමුණ කෙරෙහි කැමැත්ත උදෑසනම උපදවා ගන්න කටයුතු කරන්න කියලා අපි මතක් කරා මම හිතන්නේ දරුවෝ අද උදෑසන මේක කරන්න ඇති උදෑසනම තමන්ගේ අරමුණ මෙනෙහි කරපුවාම මහා ප්‍රබෝධයක් හිතට ඇති වෙනවා කැමැත්ත වර්ධනය වෙනවා ඉතින් ඒ කැමැත්තත් එක්ක ඒ අයට ඊ타මත්ම ප්‍රබලව තමන්ගේ අරමුණට ළඟා වෙන්න ඒ දවස ගත කරන්න පුළුවන්කම ලැබෙනවා. ඉතින් ඒ සඳහායි අද දවසේ අපි එතන ඉඳලා කොයි විදිහටද අපි මේ කාරණාවට අවතීර්ණ වෙන්නේ කියලා බලන්න ඕනේ. ඒ සඳහා අපි කොහොමද මෙතෙන් පටන් මේ කටයුත්ත සිද්ධ කරන්න කියලා අපි බලන්න ඕනේ. එතනින් වර්ධනයක් විදිහට කොහොමද මේක කරන්න කියලා. හොඳයි. යමකට කැමැත්ත ඇති වුණ පමණින් ඒ දේ සිද්ධ කරගන්න පුළුවන්කමක් නැත්තේ නෑ. යමකට කැමැත්ත ඇති වුණ පමණින් අපි දන්නවා අපි සමහර වෙලාවට දැන් අපි ඊයේ දවසේ කතා කරේ පුළුවන් තරම් කැමැත්ත ඇති කරගන්න ඕන කියලා. නමුත් අපේ දරුවෝ තේරුම් ගන්න ඕන අපි ඊටාත්ම විද්‍යාත්මකවයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව හදාරන්නේ. ඒකමයි අපි ඊයේ ඉස්සෙල්ලාම කිව්ව අදහසත් ඒකයි. මේක හිත පිළිබඳ විද්‍යාව කියලා. හිතේ තියෙන ස්වභාවයන් පිළිබඳව අපි ඇති කරගත යුතු විද්‍යාත්මක එකට එකක් ගැලපෙන ක්‍රමවේදයන් අපේ අරමුණට බාධා වෙන සියලු කරුණු මොනවද කියලා දැනගෙන අපිම අපේ සිත ශක්තිමත් කරගන්න වැඩ පිළිවෙලක් තමයි ධර්මයේ තුල තියෙන්නේ. එහෙම ශක්තිමත් කරගත්තේ නැත්නම් අපිට අපේ අරමුණ වලට යන්න බෑ. මේක අපි දරුවෝ වෙනුවෙන් කතා කරාට දරුවන් සඳහා දරුවන් සඳහා අනුග්‍රහය දක්වන දෙමව්පියන්ට මම කිව්වා මේ වැඩසටහන නරඹන්න කියලා. මොකද එකක් දරුවෝ හැඩගස්ස ගන්න විතරක් නෙවෙයි නිවන් දකින්න අරමුණු කරන අයටත් මේ කාරණා ටික බොහොම වැදගත් වෙනවා. අපි මේ පුංචි පරීක්ෂණයක් කරා දරුවොත් එක්ක එකතු වෙලා දරුවන්ට අපි මතක් කරා මේ තමන්ගේ අරමුණ පිළිබඳව වැඩි කැමැත්තක් තියනවද කියලා බලාගන්න කියලා. නැත්නම් අරමුණ කෙරෙහි තමන් කරන කැපකිරීම ඇද්ද කියලා බලන්න කියලා. ඒක බලාගන්න තියෙන එකම ක්‍රමයේ විදිහට කිව්වේ මතක් වෙන වාර ගාන කොච්චර වැඩිද කියලා. කැමති දේ අපිට වැඩිපුර වාර ගාන මතක් වෙනවා. එතකොට වැඩිපුර වාර ගාන මතක්ුනේ නැත්නම් අපි අරමුණ අමතක කරලා ජීවිතය ගෙවන වෙලාව වැඩි. අරමුණ අමතක කරලා ජීවිතය ගෙවන වෙලාවේදී අපි වෙනත් අරමුණු වලට යනවා. අරමුණ හැම වෙලේම මතක් වෙනවා නම් ඉතින් ඒකයි අපි දෙමාපියන්ට කිව්වේ නිවන් දකින්න ඕනේ කියන එක කීතරම් මතක් වෙනවද දවසකට කියලා. මම නිවන් දකින්න ඕනේ කියලා. නිවන් දකින්න ඕනේ කියන මතකය තියෙන තාක්කල් විතරයි නිවන් දකින්න ඕන කියන මතකය තියෙන තාක්කල් විතරයි ඒ ඒ මතකයත් එක්ක ඉන්න වෙලාව විතරයි නිවන් දකින්න වැඩ කටයුතු කරන්නේ. අනිත් හැම වෙලෙම ඒකට පරිබාහිරව. ඉතින් එහෙනම් ඒ හැඟීම, ඒ චේතනාව අපි තුල තියෙන්න ඕන. යම් ලෞකික අරමුණකට කෙනෙක් යනවා නම් ඒ යන කෙනාටත් ඒ අරමුණ කෙරෙහි මතකය හැම වෙලෙම තියෙන්න ඕන. මතක් වෙන වාර ගන්න වැඩි වෙන්න ඕනේ. ඒකත් එක්ක Tamanට පුළුවන්කම තියෙයි අනාගතය ඉතාමත්ම නිවැරදිතාවයට පත් කරගන්න. දැන් අද අපිට එන ගැටලුව තමයි කැමැත්ත තියෙන සියලු දේ කරන්න පුළුවන්ද කියන එක. අපි කැමති දේවල් බොහෝ දේවල් තියෙනවා. කැමැත්ත තියෙන හැමදේම කරන්න බෑ. කැමැත්ත නැත්තම් කොහොමත් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. කැමැත්ත තිබුණත් ඊට එහා ගිය තවත් දේවල් වගේක් යම් අරමුණකට යන්න ඕන. දැන් අපිට තේරෙන්න ඕන අපේ ජීවිතය සකස් කරන්න නම් අපේ දරුවෝ තේරුම් ගන්න ඕන අර හරියට මේ ජීවිතය කියලා කියන්නේ අපි සමිතියක් වගේ. අපි දන්නවා අපේ පාසලේ සාහිත්‍ය සමිති තියෙනවා. නැත්නම් වෙනත් මොන හරි වැඩක් කරන්න ගියාම අපි කණ්ඩායමක් එකතු වෙනවා. කණ්ඩායමක එකතුලා කියනවා ඔයා මේ කොටස කරන්න, ඔයා මේ කොටස කරන්න, ඔයා මේ කොටස කරන්න, ඔයා මේ කොටස කරන්න කියලා. අන්න ඒ වගේ එක එක්කෙනා බාරගත්ත දේවල් ටික ඔක්කොම කෙරුණොත් එක එක්කෙනා බාරගත්ත දේවල් ටික ඔක්කොම කෙරුණොත් ඒ වැඩේ වෙනවා කණ්ඩායම එකතු වෙලා. අන්න ඒ වගේ තමයි අපේ හිතත් එක පැත්තකින් අරමුණකට යන්න කැමැත්ත වෙනවා. තව පැත්තකින් ඒ කැමැත්තට කැමැත්ත විතරක් තිබ්බට මදි ඒකට අවශ්‍ය කරන ශක්තිමත් සිතක් ඕන වෙනවා. හරිද? තව පැත්තකින් ලොකු වීරයක් ඕන වෙනවා. වීරය කියලා කියන්නේ අකුසල් එනකොට නැත්තම් මේ අරමුණට බාධා කරන දේවල් එනකොට ඒවා මැඩ පවත්ත ගන්නකොට ආග්දුරටම අරමුණට බාධා කරන ඒවල් එන්නේ අපේ දරුවෝ දන්නවා. එන්නේ කොහෙන්ද? තමන්ගේම సంతානේ. එහෙනම් ඇතුලා අතුලාන්තයෙන් තමන්ගේ අරමුණට බාධා කරන නොයේකුත් හැඟීම් එනකොට ඒවා යටපත් කරගන්න යහපත් හැඟීම් ප්‍රබල කරගන්න දක්ෂ වෙන්න ඕන. අන්න ඒකට කියනවා වීරය කියලා. ඒ කියන්නේ බඩුවක් උස්සගෙන යනකොට අපි දන්න මොන හරි අපි බරක් උස්සගෙන යනවා කියලා ඒක රිදිද්දිම රිදෙද්දිම දරාගෙන දරාගෙන දරාගෙන දරාගෙන දරාගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. මැරතන් එකක් දුවන කෙනෙකුට ඒ ජයග්‍රහණය දක්වා යන්න ගියාම අන්තිම කොටස් වෙනකොට බොහොම පපුව රිදෙනවා, අත් රිදෙනවා, කකුල් රිදෙනවා, නවතින්න හිතෙනවා. නමුත් දරාගෙන යන්න පුළුවන් කෙනා තමයි ඉස්සරහට යන්නේ. අන්න එහෙම මේ මනසේ ඇති වෙන මේ වේගයනුත් දරා ගන්න අපි ටික ටික පුරුදු පුහුණු කරන්න ඕනේ. ටික ටික පුරුදු පුහුණු කරන්න ඕනේ. ටික ටික පුරුදු පුහුණු කරන්න ඕනේ. ඒ සිත සකස් කරේ නැත්නම් කැමැත්තට විතරක් මුකුත් කරන්න බෑ. අපි ඊයේ දවස පුරාවට සාකච්ඡා කරේ අපේ දරුවන්ට මතක ඇති කැමැත්ත පිළිබඳව කැමැත්ත උපදවා ගන්න එක. නමුත් කැමැත්ත උපදවා ගැනීම නැතුව බෑ. මොකද ඇදගෙන යන හරියට දුම්රියක එන්ජිම වගේ කැමැත්ත කියලා කියන්නේ. හරි එයා තමයි ඇදගෙන යන්න පටන් ගන්නෙ. නමුත් එන්ජිම ඉස්සර වෙනවා. ඉස්සර වුණාට එන්ජිමේ ශක්තිය ඕනේ මේ ගමන යන්න. ඉස්සරහෙම මඟ පෙන්වන්නේ අපි හිතමු වෙන්ජිම කියලා. නමුත් ශක්තිය ඕනේ වගේ තමයි වීරිය ඕනේ. නේද? කැමැත්ත මඟ පෙන්වලා ඒ පැත්තට හැරෙව්වට ඒක පවත්වාගෙන යන්න අවශ්‍ය කරන වීරිය ඕනෙනවා ඉස්සරහට යන්න නම්. ඉතින් එහෙමනම් ඒකට අවශ්‍ය කරන ශක්තිමත් හිතක් ඕන වෙනවා හැම වෙලේම. මේව වර්ධනය කරගන්න හැටි බලමු අපි පොඩ්ඩක් සාකච්ඡා කරලා. අදත් තියෙන පරීක්ෂණයක්. ඒ තමයි අපේ දරුවන්ට මම හැමදාම කියවනේ මේක මොකද අපිට හැඟීමක් ඇති වෙන්න ඕනේ. මොකද අපි ඊ පටන් ගන්නකොටම කිව්ව වැඩසටහන සිංහල සමාජ අධ්‍යයනය වගේ කරුණු තියෙන විෂයන් සහ විද්‍යාව ගණිතය වගේ තර්කානුකූල විෂයන්. මේ විෂයන් ගොඩවල් දෙකක් මැද්දෙන් මම බුද්ධ ආගම කියලා විෂය තියලා දාන්න කියනවා ඒක ගැළපෙන පැත්තකට. ගැළපෙන කොටට දාන්න කියනවා හුඟක් අය දාන්නේ සිංහල සමාජ අධ්‍යයනය වගේ කරුණු තියෙන විෂයන් පැත්ත තමයි බුද්ධ ආගම දාන්නේ. හරිද? නෑ. ගණිතය විද්‍යාව වගේ තර්කානුකූල නියාමයන් සහිත ප්‍රමේයයන් සහිත ඔප්පු කර පෙන්විය හැකි නේද? පරීක්ෂණ නිරීක්ෂණ නිගමන මගින් සහතික කරන්න පුළුවන්කම තියෙන සාම්පලයක් නියදී අවකාශයක් තුල මේ සම්පූර්ණයෙන්ම දත්ත ඒක රාශි කරලා නිගමන වලට එළවෙන්න පුළුවන් දෙයක් තමයි මේ කියන බුද්ධාගම කියන්නේ ඒක බුද්ධාගම නෙවෙයි ආගමක් නෙවෙයි අත්‍තරම කියනවා නම් ආගමක් නෙවෙයි ඒක ඒක දර්ශනයක් කියලාත් කියන්න බැරි තරම් කාගේවත් දර්ශනයක් නෙවෙයි ඒක ඇත්තක් ඒක සත්‍යයක් ලෝකේ තියෙන සත්‍ය ස්වභාවය එතකොට හිතේ තියෙන ප්‍රමේයයන් නියමයන් මූල ධර්මයන් ටික ධර්මයේ තුල අන්තර්ගතයි එහෙනම් අපේ අරමුණට යන්න ඒකයි අපි මේක දිහා බැලිය යුත්තේ දැන් අපි පරීක්ෂණයක් කරන්න යන්නේ අපි හොයාගමු ගොඩාක් කැමති දැන් අද පැවරුම මේකයි. හැමදාම අපි මොකක් හරි පැවරුමක් තියෙනවා අද කරන පැවරුමක් දැන් මේ ධර්ම දේශනාව ඉවරනාට පස්සේ මේ පරීක්ෂණය කරලා බලන්න. ගොඩාක් කැමතිත් නැති, ගොඩාක් අකමැතිත් නැති විෂයක් තෝරගන්න ඕනේ. පාඩම් පොතක්. නැත්නම් ලිපියක්. ටිකක් දිග වෙන්න ඕන පිටු 10ක් 15ක් තියෙන එකක් වෙන්න ඕනේ. ගොඩාක් කැමතිත් නැති, ගොඩාක් අකමැතිත් නැති මධ්‍ය ප්‍රමාණයේ තියෙන පාඩම් පොතක් හොයාගන්න. හොයාගෙන රූපවාහිනිය ඒ වගේ මොකක්වත් නැති පරිසරයක් චුට්ටක් ගෙදර රූපවාහිනිය ඔෆ් කරන්න කියලා මොන හරි එහෙම විශේෂ විශේෂ දෙයක් නැති වෙලාවක් වෙන්නත් ඕනේ. එහෙම තිබ්බත් යටලුවක් නැහැ. නමුත් එහෙම නැති වෙලාවක් නම් මේකට ප්‍රතිඵලය හරියටම හොයාගත්තා හේ Tamanට. එහෙම කරලා මේසෙ උඩ පුටුවක හරියට කෙලින් එහෙම කෙලින් ඉඳ ගන්න ඕනේ. කෙලින් ඉඳගෙන දැන් මේක කියවන්න පටන් ගන්න ඕනේ. හරි. ඊට කලින් ඔරලෝසුවක් හරි නැත්නම් කාල මිනුම් යන්ත්‍රයක් මොකක් හරි ඔය ටෙලිෆෝන් වල පවා තියෙනවානේ. දැන් ඒ වගේ මේ කාලය මයින යන්ත්‍රයක් තියලා දැන් වැඩේ පටන් ගන්නවා. ඉතින් ඔරලෝසුවක් තියනවනේ වෙලාව ලියා ගන්නවා. තප්පරයටම ලියා ගන්නවා. හරි. හරියටම හරියටම මේ වෙලාවේ පටන් ගන්නවා. පටන් අරන් මොකද කරන්නේ? දැන් එයා දැන් අපේ දරුවා කරන්න ඕනේ මේක දිහා බලාගෙන පාඩම් කරගෙන නැත්තම් කියවගෙන යනවා. කියෝගෙන යනකොට කෙලින් ඉන්න ඕනේ. ටිකක් වෙලා යනකොට ඈනුමක් දෙකක් යන්න පුළුවන්. ගොඩාක් නිදි මරපු නැති වෙලාවකුත් යොදා ගන්න මේකට. ගොඩාක් නිදි මරලා නම් මේක කරන්න එපා. නිදාගෙන හැම නැගිටලා සාමාන්‍ය වෙලාවක ඈනුමක් දෙකක් යන්න පුළුවන්. ඒත් ගණන් ගන්නෑ. කොයි වෙලාවක හරි Tamanගේ මේ ඉරියව්ව මේ ඉරියව්ව කියන්නේ ඉරියව්ව වෙනස් කරනවා කියන්නේ මේ අත කකුලක් හොල්ලන එක, මේ කසන එක එහෙම නෙවෙයි. හරි මේ ශරීරය කම්මැලිකමට යට වීගෙන එන අදිෂ්ඨානය මම මම බොහෝ වෙලාව මේ කියවනා කියලා මම අදිෂ්ඨානය ඉඳගත්තා. මේ අදිෂ්ඨානය කැඩෙන්න පටන් ගන්න වෙලාවක් තියෙනවා. ඒක හොයාගන්න පුළුවන් දේ තමයි තීන මිද්දේ පටන් ගන්න කොයි වෙලාවද කියලා හොයාගන්නයි මට ඕනේ. හරිද? වීරයට ප්‍රතිපක්ෂයි තීන මිද්දේ කියන එක. අපේ හිතේ තියෙන ශක්තියට, අදිෂ්ඨාන ශක්තියට, අපි යන ගමනට ආපස්සට අදින තීන මිද්දේ එන වෙලාව හොයාගන්නයි ඕනේ. හරි. එතකොට එක එකනට එක එකනට තීන මිද්දේ එන්නේ එක එක වෙලාවට. ඉතින් මේක ප්‍රබල වුණා කියලා තේරෙන එක ක්‍රියාත්මක වායට එනවා ඊට කලින් යානුමක් එහෙම යන්නේ ඒකයි. ඒකට කමක් නැහැ. නමුත් ඒක අපිව යට කරන්න පටන් ගන්න වෙලාව තමයි එක්කෝ අපිට ඔළුව බර ගතියක් දැනලා මේ අතක් අරන් මෙහෙම තියන්න උනොත් හෝ හරිද? ඒ කියන්නේ මෙතෙන්ට හරි කොතෙන්ට හරි මුක්කුවක් තියන්න උනොත් හරි මේ ඉන්න ඉරියව්ව වෙනස් කරලා චූටක් වෙන මෙහෙම නැමෙන්න උනොත් නිකන් ඉඳා ගන්න ඉරියව්වට සමාන ඉරියව්වකට ගෑවෙන ඒ පැත්තට හැරෙන්න ගියොත් මතක තියාගෙන වෙලාව බලන්න. හරිද? කෙලින් ඉඳන් ඉන්න කෙනාට මෙහෙම දැන් මෙහෙම කෙලින් ඉන්න කෙනාට අපි දන්න හුඟක් අය මෙහෙම කෙලින් ඉඳලා සමහර අය පුටුවල ඉඳ ගන්නකොට මේ මෙහෙම ඉඳගන්නේ. නේද? හාන්සි පුටුවේ වගේ. ඒ හාන්සි ඉරියව්වට යන්නෙම මේ ශරීරයේ තියෙන මිද්දේ අපම මේ ශරීරය කෙලින් ඉන්න කැමති නැහැ. මෙයා හැම වෙලෙම පොළවට සමාන්තර වෙන්න හදනවා. ඒකේ අවසාන ප්‍රතිඵලය නිින්ද කියන එක. එතකොට එහෙම නැත්තම් මේ ඔළුවේ මෙතනින් උඩ කොටස බර දැනෙනවා. බර දැනෙනකොට දරා ගන්න අමාරුයි මුක්කු ගහන්න ඕනේ. දැන් සමහර අය පාඩම් පටන් ගන්නෙම මෙහෙම. ඒකට නිින්දට බරයි. හරි. ඔය දෙකෙන් එකක් වෙනකොට වෙලා බලන්න. හුඟක් අයට විනාඩි 12ක් 15ක් වගේ ලකුණු තමයි තියෙන්නේ. ඒක ලකුණක් විදිහට තියාගන්නක අපේ දරුවන්ට පුළුවන් ඒක මගේ ස්කෝර් එක. හරිද? මට එච්චරයි නේද? එච්චරයි මට යන්න පුළුවන් මට්ටම. ඒක පොඩි තරගයක් විදිහට කරන්න දවස ගන්න. හරිද? දවස ගන්න වර්ධනයක් තියෙන්න ඕන. මම ඉඳගත්තොත් හරියට මට මේ විදිහට කරගෙන යන්න පුළුවන්. කොච්චර වෙලා කරගෙන යන්න පුළුවන්ද කියලා පරීක්ෂා කරනවා සාමාන්‍යයෙන් සතියකට සැරයක් මේ පරීක්ෂණය කරන්නේ. දැකලා තියන්නේ දෙමව්පියෝ කියලා ප්‍රෙෂර් පරීක්ෂා කරනවා, ලේ පරීක්ෂා කරනවා සතියකට සැරයක්. අපේ දරුවෝ අදිෂ්ඨානය පරීක්ෂා කරනවා. මට කොච්චර අදිෂ්ඨ මගේ අදිෂ්ඨානය කොච්චර එහාට යන්න පුළුවන්ද කියලා. හරි අර කායික ලෙඩනේ අම්මලා තාත්තලා පරීක්ෂා කරන්නේ කායික ලෙඩනේ. අපේ දරුවෝ පරීක්ෂා කරන්නේ මානසික ශක්තිය පරීක්ෂා කරන්න ඕනේ. හරි? එතකොට අද පුළුවන් උනේ විනාඩි 12යි නම්. එහෙම නැත්නම් මෙයාට වෙන්නේ මොකක්ද දන්නවද? මෙයා මේක දරාගෙන ඉඳලා මෙතනින් නැගිටලා යනවා. නැගිටලා යන්න හිතෙනවා. හිතලා නැගිටලා යන්න වුණොත් කොතර වෙලා හිටියද කියලා බලන්න. හැබැයි නැගිටලා දැන් අපි හිතමු මේක තරගයක් කියලා. තරගයක් නම් දැවි යාමක්. තියෙනවනේ තරගයෙන් නේද පෙරදීමක් තියෙනවනේ. පෙරදෙන්න තැන තමයි කොතනද? එක්කෝ හාන්සි ඉරියව්වට හැරෙන්න හදනවා ශරීරය. නැත්නම් ඔළුවට මුක්කු තියෙනවා එක්කෝ නැගිටලා යනවා. හරිද? මෙන්න මේක කරලා හැමදාම බලන්න ඕනේ තමන්ගේ අදිස්ථානය ටික ටික ටික ටික ටික ටික පුරුදු කරන්න ඕනේ. ඒක වර්ධනය කරගන්න ඕනේ. හරි? මේක වර්ධනය කරගන්න ඕක තමයි පරීක්ෂණය කරන. හැබැයි මේ පරීක්ෂණය කරන ගමන් මේකට දැන් ඒක නිකම් බෑනේ. නේද? මේක පුරුදු පුහුණු කරන්න ඕනේ. මේක අපේ ජීවිතයේ මහා පුදුම දෙයක් අපිට කරන්න පුළුවන්. ඇත්තටම. මේව අත්හදා බැලුවොත් එහෙම අපි ඒ කියන්නේ සිත පිළිබඳ විද්‍යාව දන්න අය අපේ දරුවනේ පින්වන්ත දරුවනේ හොඳට මතක තියාගන්න සිත පිළිබඳ දන්න අය මේ ජීවිතය මහා පුදුම විදිහට Tamanට අවශ්‍ය දන්ට අරගෙන යනවා. අනිත්‍ය අභිභව. අන් අයට හිතා ගන්නවත් බෑ මේ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒ මොකද ඇයි මේ හදන විදිහ දන්නවනේ. Tamanගේ හිත හදන විදිහ දන්නවනේ. එහෙම නැතිව නිකන් පිස්සු වගේ යන්නවා කිව්වට. එක දවසකට අදිස්ථානයක් ගන්න ඉන්නවක මම මෙහෙම කරනවා කියලා ආයේ ඒක මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ නේද ආපහු පල්ලෙහාට වැටෙනවා තමන්ගේ හිත ගැන තමන් දන්නේ නැතිකොට ඒකේ ස්වභාවය දන්නේ නැතිකොට ඉතින් අයාලේ යනවා වගේ හරියට කොයි වගේද දන්නවද වාහනයක් එලවන්න දන්නේ නැති කෙනෙකුට වාහනයක් දුන්නා වගේ හරි එයාට යා යුතු මගක් යන්න කොහෙද යන්නේ යන්නේ නැතන හප්ප ගන්නවා ඉතින්ලා අන්තිමට පොඩි වෙලා ගොඩ වෙලා ඉවරයි එහෙනම් මේ හිත එලවන්න දන්නේ නැතුව හිත පාවිච්චි කරන්න දෙනවා අපි ළමයින්ට නේද හිත පාලනයක් නැතුව ජීවිතය ගෙනියනවා කියන්නේ පාලනයක් නැතුව ජීවිතය ගෙනියනවා කියන්නේ හප්ප ගන්නවද නැද්ද? නේද? හිමින් ගිහිලා අම්මගෙන තාත්තා වෙන අම්මේ අම්මා කීතරක් හප්ප ගත්තද? හ්ම් තාත්තේ තාත්තා කීතරක් හප්ප ගත්තද වාහනේ? ඇයි හප්ප ගත්තේ? ඔන්න ඉකිගහ ඇඬුවා නම් කොතනද ඒ හප්පගෙන? කාට හරි දෙස් දෙවල් තිබ්බනම් හප්පගෙන. නේද? ඒක හප්පගත්තා ඉතින් හප්පුණා රිදෙනවනේ. හිත කොහේ හරි හප්පගත්තා. <laughs> ඒ කියන්නේ ගොඩක් වැරදිලා. නේද? අපි දරුවෝ හප්පගත්ත සමහර වෙලාවට දැනටත් හැබැයි ධර්මයේ තුලින් යම් කෙනෙක් පෝෂණය වෙනවා නම් හැප්පෙන්නේ නැතුව යන්න පුළුවන් වෙනවා. තමන්ගේ අරමුණට ඊගහ වගේ යන්න පුළුවන්. නිදලා යන්න පුළුවන්. එතකොට තමයි ඔයාලා අර කියන හැටි කියන්න පුළුවන්. මෙයා ලොක්කෙක් ඡන්දියෙක් කියලා කියන්න පුළුවන් වෙන්නේ එතකොටයි. මෙයා මේ වටින පුද්ගලයෙක් වෙන්නේ එතකොටයි. ඉතින් ඒකට ක්‍රමවේද තියෙනවා. සකස් කරේ නැත්නම් අපි ඊයේ කතා කරා මම මේ කියන විදිහට ජීවිතය සකස් කරේ නැත්තම් වෙන්නේ මොකද්ද? මැටි ගුලියක් වගේ. මැටි ගුලිය දාපු තැන තක් ගාලා දැම්මා වගේ නැත්තම් හිත සකස් කරපු ළමයා කොයි වගේද? රබර් බෝලයක් වගේ. බිම ගැහුවොත් එතනම කොලක් වයින්නවා. ඒ සමහර ළමයි දැනටමත් ටිකක් මේ කාලේ චූටි කාලේ ඉඳන්ම නිකන් අවුරුදු 60 70 නේද අපේ සීලාච්චිලා වගේ ඉන්නේ නේද බිම පුටුවේ ඉඳගත්තාම නැගිටින්න අමාරුයි නේද අම්මේ කියනවා. එහෙරක ඒක කම්මැලිකම වැඩි වෙලා පුරුදු වෙලා මැටි ගුලි වගේ වෙලා හිටපු තැන ඉන්න ගතියක් තියෙනවා නිදි කිරණ ගතියක් තියෙනවා වැටි වැටිලා වගේ ඉන්න ගතියක් තියෙනවා කිසිම කාර්යක්ෂම ගතියක් නැහැ. ඉතින් ඒ එහෙම හැදුනොත් නම් ඉවරයිම තමයි. හොඳයි. දැන් අපි මේ පරීක්ෂණයේ ස්කෝර එක අප් කරගන්න ඕනේ දවසින් දවස. නේද? තමන්ගේ වෙලාව වැඩි කරගන්න ඕනේ. මේ සඳහා පුහුණු වීම කරන්න ඕනේ. අපි තරගයකට යන්න ඉස්සෙල්ලා පුහුණු වීම කරනවානේ. නේද? මේ සඳහා පුහුණු වීම කරන්න ඕනේ. ඉතින් මේක බොහොම රසවත් මේක කාටත් රසවත් අපි ධර්මයේ තුල ඉන්න අපි තමයි මේ රසය හොඳටම විඳින අය. ඒ කියන්නේ මේ සාමාන්‍ය ජීවිතේට ওই විදිහමයි නිවන් දකින්න යන කෙනත්. නමුත් අපි මේ වගේ දත්තා දත්ත ඒකරාශි කරලා තමන්ගේ ජීවිතය දිහා අනිත් පැත්ත හැරලා බලන්න පුළුවන් නම් පුංචි කාලේ ඉඳන් අපිට ලොකු වෙනස්කම් කරගන්න පුළුවන්. ඉතින් දැන් අපි මේ මේ පරීක්ෂණය දවසකට එක සැරයක් දවසකට දෙසරයක් හරි නැද දවස් දෙකකට සැරයක් හරි මේක කර කර පොඩ්ඩක් පොතක තමන්ගේ මේ ලකුණු ගන්න ලියලා තියාගෙන වැඩි කර වැඩි වෙනවද අඩු වෙනවද කියලා බලන්න. හැබැයි වැඩි වෙන්නේ මම මෙන්න මේ කියන දේවල් කරන අය. අදිෂ්ඨානය වීරය වගේ දේවල් නිබඳව පුහුණු වෙන විදිහට අපිට අපේ දෛනික වැඩ කටයුතු කරන්න පුළුවන්. දෛනික වැඩ කටයුතු කියන්නේ දවසේ කරන වැඩ. හරි මම උදාහරණයක් කියන්නම්. දැන් මට ආව ලොකු ප්‍රශ්නයක්. පැවිදි වෙච්ච ගමන් මට ලොකු මිදුලක් තියෙන පන්සලක් හම්බුණා. හරිද? මේක අතුගාලා ඉවර කරගන්න ගියාම මේක හැමදලා ඉවර කරගන්න ගියාම යනවා පැය දෙකකට වැඩිය. හරිද? දැන් මේක මට හැමදාම ගැටලුව මගේ කාලේ නාස්ති වෙනවා. නමුත් මේක කරන්න ඕනේ. වත කරන්න ඕන ස්වාමීන් වහන්සේ නමක් මේකට යන කාලේ වැඩි මම තනියම මේ පන්සලේ හිටියේ. ඊට පස්සේ මම මොකද කරේ මේ කියන්නේ කරන්න ඕනේ හින්දා මං ගැන කියනව නෙවෙයි බොහෝ විට අපි දරුවොත් එක්ක කතා කරද්දී මේ වගේ උදාහරණ කියන්න ඕන අය අපි අත්දැක දේවල් ඊට පස්සේ මම මොකද කරේ ඉන්නකෝ බලන්න මේකට මොකද කරන්නේ වැඩේ පටන් ගන්න ඉස්සර අදිස්ථානයක් ගත්තා පැයකින් ඉවර කරනවා කියන්නේ දැන් මගේ හැම ඉදල් පහරක්ම ඉදලෙන් අතුගාන හැම ඉදල් පාරක්ම දැන් දෙන්නා මෙහෙම හිමින්නම් ගියේ දැන් හැම එකක්ම වේගවත් හරිද එතකොට අර කුණු එකතු කරලා දාන ගෝණියක් තිබුණා ඒක ගේන්නත් යන ටිකක් දුවගෙන වගේ. හරිද? හරි නිකන් මොකක් හරි තව චුට්ටකින් කලබලයක් තියෙනවා වගේ වැඩේ. දන්නවද ප්‍රතිඵලය? විනාඩි 45න් ඉවරයි. හරිද? මට කියන්න බෑනේ මම මේක බලපෙන්ද කියන්නේ විනාඩි 45න් ඉවරයි. එතකොට අන්න ඒ වගේ අපේ දරුවන්ගෙන් මම හුඟක් ළමා වැඩසටහන් වලදී අහලා තියෙනවා. ඔයාලා පැයක් මේසේ ඉඳගෙන පාඩම් කරොත් පාඩම් කෙරලා තියෙන වෙලාව දල වශයෙන් කොච්චරක් වගේ වෙන්න ඇද්ද කියලා පැයක් පාඩම් කරොත් මේසේ උඩට වෙලා පාඩම් කෙරලා තියෙන වෙලාව දල වශයෙන් නිකන් හිතෙන හැටියට කොච්චරක් විතරද කියලා හුඟ අපේ දරුවෝ බොහොම සත්‍යවාදී බොහොම මේ ඇත්ත කතා කරනවා ඉතින් හුඟක් අය මට කියලා තියෙන විනාඩි 20ක් විතර කියලා ඇත්තටම බැලුවොත් නම් විනාඩි 20ක් විතර වගේ තමයි කියලා අඩුවෙන් තමයි කෙනෙක් වෙයි පැය භාගයක් කියලා ඒත් මම යෝජනා කරන්නේ අපේ දරුවන්ට විවේකයක් ගමු කියලා. විවේකය යෝජනා කරන්නේ. මොකද්ද විවේකය? පැයක් පාඩම් කරනවා වෙනුවට අදිෂ්ඨානයක් අරගන්නවා එක දිගට මම විනාඩි 40ක් පාඩම් කරනවා කියලා. ඔන්න විනාඩි 20ක් අඩුයි දැන්. ඉතිරි විනාඩි 20ම අවශ්‍ය නම් කම්පියුටර් ගේම් එකට යන්න. හැබැයි සත්‍යවාදී වෙන්න ඕනේ. හරිද? අවශ්‍ය නම් Taman කැමති විදිහට කොහෙට හරි වෙලා ඔය ටිකක් මේ විවේකීව ඉන්න. දැන් බලන්න විනා දෙපැත්ත අරක දෙගුණ වෙලා. ඩබල් වෙලා අපේ වැඩේ. විනාඩි 20යි පැය පාඩම් කරේ දැන් මොකද කරේ? හරි මං හෙල්ලෙන්නේවත් නැතුව ඉන්නකො මම එක පාට විනාඩි 40 ගියර කරනවා. හිතරයි වේගෙන් වේගෙන් වේගෙන් වේගෙන් ඒක කරලා ඉතින් විනාඩි 20 විවේකයක් ගන්නවා. හරිද? ඉතින් විනාඩි 20 විවේකයක් ගන්න. ඒකත් එක්ක මොකද වෙන්නේ? අර උස්සගෙන යන බරක් එක දිගට උස්සගෙන ගියොත්ද විවේකයක් ලැබෙන්නේ නැත්නම් උස්සගෙන යන බර මේ තියති අරන් ගියොත්ද වැඩි දුරක් අරන් යන්න පුළුවන් වෙන්නේ. අවශ්‍ය වෙලාවට පොඩ්ඩක් තියලා අරන් ගියොත් ගොඩ දුර අරන් යන්න පුළුවන්. එක දිගට අරන් ගියොත් කලන්ත දාලා වැටෙනවා. එහෙනම් විවේකයක් ගන්න පුළුවන්කම තියෙනවා. අපේ දෙමව්පියොත් පොඩ්ඩක් බලන්න නේද? අර පුංචි ශිෂ්‍යත්ව දරුවට දෙනවා දේ. නේද? ඒ බර බිමින් තියන්න මොහොතක්වත් දෙන්නේ නෑ. ඒක අසාර්ථකයි කියලා මතක තියාගන්න ඕනේ. ඒ ක්‍රමය අසාර්ථකයි. හුඟක් වෙලාවට පළවෙනිව වෙච්ච ආය විභාග වලින් ඒ දෙමව්පිය හොඳට මෙහෙවපාය කට්ටිය. සමහරට ගම් වල හොඳට සෙල්ලම් කරපු නේද? ඒ මනස විවේක මනසට අවශ්‍ය විවේකය අවශ්‍යයි. දැන් අපේ දරුවෝ මේක අර මොකද්ද මේක හේතුවක් කරගෙන මේ අපිට විවේකී ගන්න කිව්ව හාමුදුරුවෝ කියන්නේ බෑ මම කියන්නේ ඉස්සර වැඩේ කරලා. තිබ්බට තරිය තිබ්බටත් වැඩිය හොඳට වැඩේ කරලා ඉන්න ඕනේ. විනාඩි 20ක් කෙරෙන එක 40ක් අදිෂ්ඨාන අරගෙන කරලා අන්න පුරුදු වෙන්න ඕනේ. දැන් මම කියවනේ මේක ඒකත් එකක් අර අර පරීක්ෂණය කරනකොට ඔන්න ඔය විදිහට 40ක් පුරුදු කරනකොට පුරුදු වෙනවා. නැගිටින්නෙම නෑ මං කියලා. ඒක විතරක් නෙවෙයි. පොඩි තරගයක් පටන් ගන්නයි මම මේ ලෑස්ති කරන්න හදන්නේ අපේ දරුවන්ට. අපේ දරුවෝ කොහොමද කැමතිනේ තරඟ වලට? හරි අපේ ළඟ ඉන්නවා මගේ එදිරිවාදියා ඒ කියන්නේ මට ගේම්ස් එකට මගෙත් එක්ක තරඟ කරන්න එක්කෙනෙක් මගේ ළඟ හැම වෙලේම ඉන්නවා. කවුද මේ? හොඳට හිතලා බලන්න. මම මොනවා හරි කරන්න ගත්තම හරියට අපි හිතමුකෝ අපි ෆුට්බෝල් මැච් එකකට ගියා කියලා. මම බෝල එක පැත්තකට අරයන් හදනකොට ප්‍රතිවාදී කණ්ඩායම අරයන් හදන කොයි පැත්තටද? අනිත් පැත්තට. ඒකනි කියන්නේ එදිරිවාදියා නැත්තම් මගේ තරඟකාරයා කියලා. මගේ මගෙත් එක්ක තරඟ කරන තරඟකරු අනිත් පැතර අර යන්න හදන්නේ. අන්න ඒ වගේ මම මොන හරි වැඩක් කරන්න හදනකොට මගේ තුලම ඉන්නවා මගෙත් එක්ක තරඟ කරන තරඟකරුවෙක්. හරිද? හරි වැඩේ තමයි. හුඟක් දවස්වල දිනන්නේ යා. හරිද? හුඟක් දවස්වල දිනන්නේ මං හුඟක් දවස්වල පරදෙනවා. මං හිතා ගන්න වැඩේ මට කරන්න දෙන්නේ නැතුව අනිත් පැත්තට ක්‍රියාත්මක වෙන කෙනෙක් ඉන්නවා. දැන් අපි දරුවෝ විදිහට ලෑස්ති වෙන්නේ එයාත් එක්ක තරඟ කරන්න. හරිද? මේක හරියටම තරඟේ තරඟේ විදිහටම බලලා මං දිනනවද නැද්ද කියලා බලා ගන්න. මේකට අපි පුංචි වැඩක් කරනවා දවසකට කීප වතාවක් හැම දෙයකදීම වගේ. දැන් අපි යන්න යන්නේ නාගන්න කියලා. හරි රෙදි ටිකකුත් තියෙන හොදගන්න හොදලා නාගන්න ඕනේ. හරි ඉතින් තමන්ගේ එක්කෝ වොස්රූම් එකකට හරි එක්කෝ ගඟකට හරි ළිඳකට හරි මොහ කොහෙද තමන් වෙනදර නාන තැනට යන්නයි ලෑස්ති. යන්න ලෑස්ති වෙනකොට දැන් මම මගේ තරඟකාරයත් එක්ක තරඟේ පටන් ගන්නයි ලෑස්ති වෙන්නේ. මම බලන වෙලාව. හරි. මම මේක කරලා බලන්න මං කියන හින්දා. වෙලාව බලන්න වෙනදාට සාමාන්‍යයෙන් මට යන්න වෙලාව කොච්චරක් යනවද නාගෙන වෙදි ටික හොදගෙන එන්න. හරි. අපි තුමු දල වශයෙන් මම දන්නවා දල වශයෙන් ඇති. දල වශයෙන් මම දන්නවා මට පැයක් යනවා. මේ වැඩේ කරලා ඉන්න පැයක් යනවා. හරි. මම අද විනාඩි 50න් මේක කරන් එනවා. හරි විනාඩි පොඩි වෙලාවක් එක්ක පැයම හරි කවන්නේ නැහැ. හරිද? නැත්තම් පොඩි වෙලාවක් අඩු කරන්න අඩු කරලා මම මෙන්න මේ වෙලාව වෙනකොට මේක කරනවා. මම මේ වෙනකොට මෙන්න මේ වෙලාව වෙනකොට මේක කරගෙන යනවා කියලා අදිෂ්ඨානයක් අරගෙන වැඩේ පටන් ගන්න ඕනේ. හරි. දැන් මට තරගයක් තියෙනවානේ. කාත් එක්කද? මගේ ළඟම මාව ආපස්සට අදින එක්කෙනා අභිභවා යන්න පුරුදු පුහුණු කරන තරගයක් මේක. හරිද? කොහොම හරි බලන්න මේ වෙලාවට ඒක කරන්න. සමහරට සමහර නිදේදී යාළුවෙක් හම්බ වෙන්න පුළුවන්. වෙනදට නම් කාම්මැලිකමට ඔහේ ඉඳගෙන නේද සමහර අය ඉන්නවා. නිඳ ළඟට ගියාද, ලිම් පඩියේ ඉඳගෙන ටිකක් වෙලා ඉඳලා නේද? දැන් නැත්තම් තම වොෂ්රූම් එකට ගියාද ඉතින් එතනත් එහෙමයි ඔහේ ඉඳලා රෙදි ටික දාලා ටිකක් වෙලා ඉන්නවා. ඉතින් ඔහේ දන්නවනේ. නේද? වැඩක් කරන්න ගියාම අපි ඔහේ ඔහේ ඔහේ අන්න ඒ ගතිය තමයි මගේ තරහකාරයාගේ නැත්තම් මගේ තරඟකාරයාගේ ස්වභාවය මාව ඔන්න ඔහේ ගතියට අදින එක. ඔහේ නැහැ තව ටිකකින් තව ටිකකින් එහෙම ඉන්නවා. හරිද? අන්න එහෙම ඉන්න ගතියෙන් අයින් වෙලා වේගෙන් වේගෙන් වැඩ කරලා තමන් අරගත්ත වෙලාවට අඩුවෙන් කරවුවොත් මන් දිනුවා. හරි. ඊට වඩා වැඩි වෙලාවක් ගියොත් මං පරාදයි. මේක මෙහෙම වැඩ කරන්නත් පුළුවන්. උදේ නැගිටලා මම අර කිව්වා වගේ අපි අර අරමුණ මෙනෙහි කරා. අරමුණ මෙනෙහි කරලා දැන් බලනවා මට වෙනදාට පැයක් යනවා. පාසල් යන්න ලෑස්ති වෙලා දොරෙන් එළියට බහින්න පැයක් යනවා. කොහොමද මගේ වෙනදා චර්යාව? දැන් මම නැගිටලානේ. නැගිටලා මට ඕනෑ දැන් යන්න ලෑස්ති වෙලා එළියට බහින්නනේ. මම යන්න ලෑස්ති වෙනකොට මගේ තරංගකාරයා මොකද කරේ මාව ගිහලා කුස්සියේ පුටුවේ ඉඳුවා. ඉඳලා අම්මා තේක හදනකම් කිර කිර හිටියා. නේද? ඊට පස්සේ ඉතින් ටිකක් වෙලා හිටිනවා කතා කර කරත් හිටියා. ඉඳලා අමාරුවෙන් අකමැත්තෙන් වගේ නැගිටලා නැගිලා හිමීන් ගියා ගිහිල්ලා අර බුරුසු වල ටූත් පේස්ට් ටික දාගන්නේ කොහමද? නේද? එපාලා හිමී බසගෙන එපා හෙලා වගේ. ඊ මම පෙරදිලා ඉන්නේ. හරි? මාව දිගටම පරාදයියේ. හරි? හිමින් දත් මැදලා හිමින් ඇවිදලා හිමින් ඇඳුම් අයන් කරලා නේද? හිමින් හිමින් ඇවිල්ලා ඉතින් ඔහොම නිකන් නේද? කෑම මේසෙත් ඕනනම් ඔළුව පොඩ්ඩක් තියාගෙන ඉඳලා ඉතින් මේක මහා විකාරය. ඒ මොකද මම පරාද වෙලා ඉන්න වෙලාවක් ඒ දිග්ගටම පරාදයි. හරි? ඒ විදිහට කරන්න මට වෙනතර පැයක් යනවා. හරි? දැන් මම තරඟේ පටන් ගන්නයි යන්නේ. දැන් මම හිතා ගන්නවා අද මම විනාඩි 40න් ලෑස්ති වෙලා ඉවර කරනවා. විනාඩි 40න් ලෑස්ති වෙලා ඉවර කරනවා කියලා. දැන් බලනකොට මෙන්න මෙයා දුවගෙන ඉන්නේ. ඈදින කෑගෙන අම්මත් ඒක හැදුවද කෑ කගෙන ඉන්නේ. ඇයි දැන් තරඟ පටන් අරන් තියෙන්නේ. හරි? අම්මත් ඒක හැදුවද කියලා කෑ ගහගෙන ඉන්නේ. අම්මත් ඒ හැදලා නැත්තම් අම්ම තේ ටික හදන්නකෝ මං ගිහින් පොට් ටික ලෑස්ති කරගන්නම් එතක. හ්ම්. අම්මා තේ ටික හදලා නැත්තම් ඉන්න මං ඒත් එකන් ගිහිල්ලා පොට් ටික ලෑස්ති කරගන්නම්. හරි ගියා ඉක්මනට ඒ පැත්තෙන් පොට් ටික ලෑස්ති කරලා හරිද ඊළඟ බලනකොට ඒක ඇවිල්ලා මේ පැත්තෙන් බිව්වා ඊට පස්සේ වොස්රූම් එකට ගියා ගිහිල්ලා ඉක්මනට ඉක්මනට ඒ වැට් ටික කරගන්න අතර වාරේ හ්ම් ඒ විදිහට වැඩ ගොඩක් එකට කරගෙන එකවර ගොඩක් කරගන්න පුරුදු පුහුණු වෙනවා. මෙයා උදේම මෙයා දිහා දකින්න කොටත් අනිත් අයටත් පුදුම පුදුම සන්තෝෂයක් ඇති වෙනවා. තමන්ගේ ජීවිතයත් මහා පුදුම ප්‍රීතියකින් හිත ඔහොම කරන්න ගත්තාම අපේ දරුවනේ හිත හරි සන්තෝෂයෙන් පිරෙනවා. හරිද? එතකොට අර ඇස් මෙහෙම නෙවෙයි තියෙන්නේ ඇස් මෙහෙම තියෙන්නේ ආගේ. හරිද? එතකොට එතකොට පුටුව විඳගත්තත් ඒ ඉඳ ගන්න ළමයා මෙහෙ මෙහෙ හුඟාක් ළමයි මෙහෙ ඉඳ ගන්න. දැන් බලන්න අපේ ළමයිට ඉඳ ගන්න කිව්වම ගොඩක් අට ඉඳ ගන්න. මෙහෙම. හරිද? නෑ එයා කෙලින් ඉඳ ගන්න. හරි? ඒ තරන්නේ බිම ඉඳුවම ගමන් මොකද වෙන්නේ? හුඟාක් ළමයි මොකද කරන්නේ? නේද? බිමට අත තියාගෙන බිම පවුරු ගන්නවා, පැදුරු වල පැදුරු ඉරනවා. දන්නේ ළමයා දන්නේ ඉරනවා කියලා. හරිද? ඉතින් මේ ඒ වගේ මේ මේ වෙලා තියෙන දේ තමයි මේ ළමයින්ගේ ඇත්තට මේ තියෙන පීඩනය. අපි දෙමව්පිය විශේෂයෙන් දැනගන්න ළමයින් එක තැනක තිබ්බම ළමයා හරියට ඒ ඒ කියන්නේ අවිඥානිකව බොහෝ දේවල් කරනවා. දැන් මෙහෙම ඉන්නවනම් මේක මේක ඔක්කොම අදිනවා. නිකන් ඉන්නේ මෙහි පහුරු ගන්නවා. මේ ඉවරෙන් අපි තෝරගන්න ඕනේ මං හිතන්නේ මේවත් එක්ක ඕන තරම් නූතන ධර්මයේ නෙවෙයි මනෝවිද්‍යාව දන්නා ඉන්න ඕන තරම් ඉතින් ඒ කට්ටියගෙන් ඒ මනෝවිද්‍යාවත් එක්ක මේවා ගැලපෙන්නේ නැද්ද කියලා බලන්න මම මේ කියන ඒවා. නේද? අපි ඒවා එයාත් එක්ක සාකච්ඡා කරද්දී මනෝවෛද්‍යරුත් එක්ක සාකච්ඡා කරලා තියෙන. ඉතින් මේ හැම දෙයක් තුළම අපිට අවශ්‍ය කරන්නේ නිවැරදි පෞෂ්‍යයෙන් යුක්ත දරුවෙක් සකස් කරගන්න. ඉතින් අපේ දරුවන්ට මේවා පුහුණු කරන්න ඕනේ. මේක පුහුණු කරන්ඩ මේ තමන්ගේ දෛනික වැඩ කටයුතු අදිස්ථානයෙන් කරන්න. හරි? දෛනිකව ඔය විදිහට අදිෂ්ඨානයක් අරගෙන විනාඩි ගානක දවසකට 5-6 වතාවක්වත් මේ විදිහට තමන්ගේ එදිරිවාදියත් එක්ක තරඟ කරලා පුරුදු වෙන්න හැබැයි පුරුදු වුණාට පස්සේ හරි වැඩේ වෙන්නේ හැම වෙලෙම කාර්යක්ෂමයි හැම වෙලෙම දිනලා ඉන්නේ එයා යන දුර නම් කියන්න බෑ මේවා බොහොම ආසාවෙන් කරන්න පුළුවන් වැඩනේ නේද හ්ම් gedara gedara වැඩ කටයුතු වල මේවා ආසාවෙන් කරන්න පුළුවන් වැඩ හ්ම් එතකොට මේවා කරපුවාම අපි දන්නේම නැතුව අපේ පාඩම් පොතට අපි කාලය යොමු කරන වෙලාව අඩු වුණා. අඩු අඩුවෙන් යොමු කරලා වැඩි වැඩක් කරන්න පුළුවන්. අඩු කාලයක් යොමු කරලා වැඩි වැඩක් කරන්න පුළුවන්. ඒත් එක බාහිර ක්‍රියාකාරකම් වලට යන්න පුළුවන්. ඒකත් එක්ක ජීවිතේ අපේ දරුවන්ගේ ජීවිත බොහොම ලස්සන වෙනවා. බොහොම සුන්දර ළමා කාලයක් හම්බ වෙනවා. ඒකත් එක්ක හැමදාම උදේ කැමැත්ත මෙනෙහි කරනවා කැමැත්ත වැඩි කරගන්නවා අරමුණට. ඒකත් එක්ක එයා හොඳට අරමුණුගත වෙලා නේද? එතකොට මොකද වෙන්නේ? එයාට බාහිර කිසිම දෙයක් පිළිබඳව ප්‍රශ්නයක් නැහැ. හරිද? ඉතින් බාහිර කිසිම දෙයක් පිළිබඳව එයාට කිසිම ගැටලුවක් කිසිම ගැටලුවක් නැහැ. ඒ මොකද බාහිර දේවල් වල හිත ඇදෙන්නේ නැහැ. වෙනත් වෙනත් දේවල්ට ඇදෙන්නේ නැහැ. ෆෝන් එකක් ළඟට දුන්නා වුණත් ඉතින් ඒක එක සැරයක් දෙසරයක් මොන හරි බලයි බලලා මේක බල බල හිටියා කියලා මගේ අරමුණට යන්න හම්බෙන්නේ නැහැ. ඉක්මනට ඒකට වැඩිය කැමැත්තක් තියෙනවා අරමුණ කෙරේ. එතකොට වෙන්නේ එයාම ස්වයංවම ඒක අයින් කරනවා. අපිට අපි ඉන්නේ අපේ පුතේ දුවේ පුතේ අපි ඉන්නේ මේ තරඟයක මේ ක්‍රීඩා උපකරණ, කම්පියුටර් ගේම්, නැත්නම් ටෙලිෆෝන් ඒවා කෙරෙහි කොයි වෙලාවෙද මට අවස්ථාවක් ලැබෙන්නේ කියලා තරඟයක ඉන්නේ අපේ හිත ඒ පැත්තත් එක්කයි තරම් කරන්නේ මේ පාඩම් කරන පැත්ත කොයි වෙලාවද මග අරින්නේ වගේ අපේ හිත තියෙන්නේ. අපි වෙනස් කරේ මං ඊයේ මතක් කරා. අපි කැමති ගොඩවල් වගේක් තියෙනවා. අපි අකමැති දේවල් වගේක් තියෙනවා ජීවිතේ. මම ඇත්තටම අපේ දරුවන්ට ඊයේ කිව්වා සත්‍යවාදීව කියන්නේ අධ්‍යාපනය කියන්නේ කැමති ගොඩේද අකමැති ගොඩේද? ඒක කැමැත්තෙන් කරන දෙයක්ද අකමැත්තෙන් කරන දෙයක්ද? ඒක අකමැත්තෙන් නොකර බැරිකමට කරන දෙයක්. හරි ඒකයි ඇත්ත. එතකොට එහෙනම් මං කිව්වා එහෙනම් ඔකට නිදහසේ ඉන්න අර කැමති දේවල්ම කරන්න. සන්තෝෂෙන් ජීවත් වෙන්න ඕනේ. කැමති දේවල්ම කරන්න ගියොත් එහෙම නේද? ඉතින් ඒක එක දිගට කම්පියුටර් ගේම් එක ගහලා ඉන්නවා, ටීවී බල බල ඉන්නවා, යාළුවොත් එක්ක ඇවිද ඇවිද ඉන්නවා, සින්දු කිය කිය ඉන්නවා, නට නට ඉන්නවා, කකා ඉන්නවා, බිබී ඉන්නවා, තොහොම ඉන්නවා. වැඩි කාලයක් ඉඳන් හම්බෙන්නේ නැහැ. නේද? එහෙනම් ජීවිතේ සාර්ථක කරගන්න නම් මේ අකමැති ගොඩේ තියෙන දේ කරන්න ඕනේ. අකමැති ගොඩේ තියෙන දේ කරන්න ගියාම හරියම පීඩිත පීඩිතයි. කැමති දේවල් කරන්න බොහොම රසවත්. එහෙනම් මම මොකද කරන්න ඕනේ? වැඩේ වෙනස් කරන්න බෑ මට. මොකද අකැමති දේවල් විතරක් කර කර හිටියොත් ජීවිතය අසාර්ථක වෙනවා. එහෙනම් මේ මෙතෙන්දී අපිට කරගන්න තියෙන එකම විසඳුම තමයි අකමැති ගොඩේ තියෙන එක අරන් අකමැති ගොඩේ තියෙන ප්‍රයෝජනවත් දේ අරගෙන ඒක පරිවර්තනය කරනවා කැමැති කොට. හරිද? ඒක තමයි ඊයේ දවසේ අපි පුහුණු කරේ ඒක. ඒක තමයි සාර්ථකම වැඩේ. ඇයි? ඒක කැමැති කොට දාපු ගමන් දැන් මේ වැඩේ කරන්නෙත් කැමැත්තෙන්. එතකොට අර කියන අර ස්ට්‍රෙස් මොකුත් නැහැ. හරි? පීඩන මොකුත් නැහැ. ඉතින් මේ කැමැත්තත් එක්ක අපේ හිත වොන්නම ශක්තිමත් කරොත් දවස ගානේ දෛනික චර්යාවලදී හිත ශක්තිමත් කරොත් ටික ටික ටික ටික ශක්තිමත් කරොත් මොකද වෙන්නේ? ආය අපේ දරුවන්ගේ වචනෙන්ම කියනවා නම් ආය සුපිරි තමයි. නේද? නේද? ආයෙතින් මොකුත් අඩුවක් නෑ යා හැකි තැනට මහා වේගයෙන් යන්න පුළුවන්කම තියෙනවා. හරිද? දැන් ඊයේ වගේ ප්‍රශ්නයක් එනවා. මේ වැඩෙත් අමතක ඉඳන්නේ කරන්න. ඊයේ අපි කියවනේ අරමුණ ගැන ලාභ සහ අරමුණ ගැන පාඩු අරමුණට යන්න හම්බුනේ නැත්නම් පාඩු මෙනෙහි කරන්න කියලා. ඒක සඳහා අපි පොඩි කොටකොලයක් හදාගත්තානේ. ඒක අමතක වෙයි කියලා. දැන් හැමදාම උදේම නැගිටලා අරමුණ මෙනෙහි කරොත් හරියක් දානවා. නේද? අරමුණ මෙනෙහි කරොත් හරියක් දානවා. ටික දවසක් යනකම් පුරුදු වෙනකම්. දැන් මේකත් පුරුදු වෙන්න ඕනේ. මේක පුරුදු වීම සඳහා තරගෙන් දිනුවත් නැතත් කමක් නැහැ. තරඟ කරපු වාර ගාන අර හරිය ඉස්සරහින් ලියන්න කොටුවක් දානවා. හරි. දැන් අපේ දින සටහනේ දැන් ඔන්න අද පැවරුමේ තියෙනවා. අද දවසට කීප වතාවක්. මම හිතන්නේ මේක වැඩි හිටියොත් ටිකක් කරලා බලනකොට කමක් නැහැ. නේද? ඈ අපේ පුතාලාට මම කියන්නේ පුතාලා මේ වැඩේ කරන්න පුතාලා අම්මත් එක්කත් මේ වැඩේ පටන් ගන්න. හරිද? අපේ දරුවෝ කියන්නේ අම්මේ අම්මත් අද තරම් කරන්න බලමු උයන්ඩ කොච්චර වෙලා යනවද කියලා. අපේ සමහර මව්වරු ඉන්නවා හරියට වැඩ. හරි කවුරු හරි ආවත් කියන මට මට වැඩ මට වැඩ. ඇත්තටම වැඩ කරන අයත් ඉන්නවා. ඇත්තටම ගොඩක් වැඩ කරන අය ඉන්නවා. ඒකනේ මම කියන්නේ. හරි දැන් මමත් කවුරු හරි මාව හම්බ වෙනවහම නෑ නෑ මාව හම්බ වෙන අද නම් බෑ මට වැඩ. <laughs> ඒකම මං හැබැයි ඒ වැඩ කියලා කියන්නේ මූණ එල්ලගෙන අනේ මට වැඩ අයියෝ මට වැඩ එහෙම නෑ. හරි කෙඳිරි ගන්න වැඩ නෑ නෑ මට වැඩ මට වැඩ වගේක් තියෙනවා. මං දාගත් අද දවසේ මේ වෙලාවට දාගත් වැඩ වගේක් තියෙනවා. ඒකින්ද කරන්න දෙයක් නෑ. හරි මට කියන්න නැතුව හම්බ වෙන්න එපා. ඇයි දවස සැලසුම් කරන්න ඕනේ. දවසක් සැලසුම් කරපුවා ඕන කෙනෙක්. දවසක් සැලසුම් කරපුවාම නේද? ඒ දවසේ තියෙන සැලසුමට අනුව කටයුතු කරන්න ගියාම දවසකට 10 දිනක් આવොත් මොකද වෙන්නේ? සැලසුම ඉවරයි. නේද? ඒකද මේ ගිහියත්තන්ට වගේ නෙමෙයි පැවිදි අයට විශේෂයෙන් ඒ වගේ ගැටලු තියෙනවා. ඒක හින්දා කරන් දෙයක්. එහෙමනම් කලින් කතා කරලා පොඩ්ඩක් නේද අපිට අපේ ජීවිතේ වටිනවා. අනිත් අයට අපේ ජීවිතේ වටින්නේ නැහැ වෙන්න පුළුවන්. හැමෝම හිතන්නේ දැන් මම මේ කියන්නේ. අනිත් අය ඔය එහෙම මෙහෙම යනකොට ඔය කට්ටිය ගෙවල් වලට ඇවිල්ලා හම්බෙලා ඔය අපි මේ අහවල් දිහා යන ගමන් ආවා කේ කියලාගෙන ඉතින් දැන් ඔක්කොම වැඩ තියදී මාත් ගිහිල්ලා නේද කතා කර කර ඉන්නවා. දැන් කවුරුත් දැනගන්න එහෙම යන්න එපා ගෙවල් වලට. හරි වෙන කොහේ හරි යන ගමන් යන්න එපා. හැමෝම <laughs> ඒ තමයි අර කම්මැලි අයගේ ස්වභාවය. කොහේවත් යන ගමන් වෙන වැඩකට ගිය ගමන් ඉතින් ලේසිනේ. හරිද? ඒ ගමන් ආවා. ඒ ගමන් ආවා කියන එක අන්තිම නරකයි. ඒ මොකද ඒ කාලයට කරන්න දෙයක් නැති මිනිස්සු. අර බෞද්ධ විදිහට අපි හරියට කෙනෙක් ඉක්මනට ඉක්මනට වැඩ කරන්න පුළුවන් වෙමු. දැන් ඇති මේ ඇල්මැරිච්ච ගතිය. නේද? අපි අපේ කාලෙන් උපරිම ප්‍රයෝජන ගමු. ඒකින්ද වෙන කොහේ කොහේ හරි ගියා නම් වෙන කොහෙවත් යන්න එපා. <laughs> එහෙම නැතුව අපි ගිය තැන ගිය වැඩේ කරගෙන එන්න. කොහෙට හරි යනවා නම් අවශ්‍යතාවයකට එයාලට කලින් දැනුම් දීලා මොකද කියන්නේ අපි එන්නද කියලා අනිත් කටට බාධා වෙන්නේ නැති විදිහට ජීවත් වෙන්න ඕනේ. හරි ඒවා හරිය වටින වැඩ. හරි බොහොම හොඳ දේවල්. ඒක වැඩ වැඩ කියන එක නෑ කතා කර කර හිටියේ. ඒක දැන් දරුවා අපේ පුතාලා දුවලා දැන් අද අම්මත් එක්ක අම්මටත් පොඩි අභියෝගයක් කරන්න යන්නේ. හරිද? ගොඩාක් අඩු වැඩ කොටසක් කරන සමහර අය ඉන්න හැම වෙලෙම කේන්ද්‍රී ගන්න වැඩ වැඩ වැඩ කියලා. සමහර අය ඉන්න උයන එක කියන්නේ මහා අභියෝගයක් වගේ. උයන එක කියන්නේ <laughs> ලෝකේ තියෙන ලොකුම වැඩේ වගේ. මම දැකලා තියෙන සමහර අම්මලා ඉන්න උයන වෙලාවවත් හොයන්න බෑ ගෙදර. හරි. ඇත්තටම බලනකොට උයලා. අපි අපි වෙලාවකට අහන කිව්වද? කොයි වෙලාවේද? ඒක මේ හරි එහෙනම් සමහර අයට මේක ලෝකේ තියෙන නේද? ලෝකේ තියෙන ලොකුම ඉතින් ඒ තමයි අර අනා ගන්නවා කියලා කියන්නේ. ඒ හැම දෙම එන්නේ ඒක ඒක ඇත්තටම පුරුදු වෙන්න ඕන ගුණයක්. ඒකට කියනවා සක්කෝ ගුණය කියලා. හරි? ඒ කියන්නේ මේ කාර්යක්ෂම වේග වේගෙන් වේගෙන් වැඩ කරන ගතිය. එහෙනම් ඇත්තටම අපි මේ වගේ කාර්යක්ෂම චරිතයක් වෙන්න මුළු ජීවිතය අසනීපෙට අඩු වෙනවා. හරි. ඒකෙන්ද දෙමාපියන්ට පුළුවන් මේක අත්හදා බලන්න. වැඩිහිටියටත් පුළුවන් මේක කරලා බලන්න. Taman නාගන්න යනකොට රෙදි ටික හොදන්න යනකොට යම් කාලයක් අරමුණු කරගෙන ඉක්මනට බලලා හරි මම මේ වෙලාවට ඉවර කරනවා කියලා වේගෙන් ඉවර කරලා ඉතිරි කාලේ භාවනාවකට යොමු කරන්න. අපි කියනවා භාවනා කරන්න වෙලාවක් නැහැ කියලා. එහෙනම් අපේ දරුවන්ට දැන් අපි කියන්නේ අර ඊයේ අපි හදාගත්තා 13 14 15 16 17 කියලා දින දාගෙන ජනවාරි පළවෙනිදා ඉඳන් විධිමත්ව කිරීම සඳහා පුහුණු කරමු මේ ටිකේ කියලා. හ්ම් මාසෙක ආමාරක් තියෙනවා. හරියටම ජීවිතේ ජනවාරි පළවෙනිදා ඉඳන් අපි හදාගන්න ඕනේ. මේ සති තුනක් තියෙනවා. තව සති තුනකට ආසන්න කාලයක් තියෙනවා. එතකොට ජනවාරි පළවෙනිදා ඉඳන් හරියටම ජීවිතේ හදාගන්න ඕනේ. නේද මේ සති තුන කාලේ අපි ඉස්සෙල්ලා පුහුණු කරනවා. ඕනම වැඩක් එහෙම සමහර අය වැඩේ පටන් ගන්න ඉන්නේ පටන් ගන්න ඉන්න හරිම දවසේ. නෑ වැඩේ පටන් ගන්න ඕන හරිම දවසට ඉස්සෙල්ලා. එතකොට අපි පටන් ගන්න ඉන්න දවසේ නම් හරියටම කරන්න පුළුවන්. හරි? එහෙනම් දැන් අපි 13 ඉඳන් 13 14 කියලා ඊයේ ඊයේ දවසේ අපි කිව්වා 14 15 16 17 ඒ විදිහට දින දින දින ටික දාගෙන මේක කරගෙන යන්න කියලා. එහෙනම් අන්න ඒ වගේ අපි හෙට උදේ ඉඳන් දින දාගෙන මොකද කරන්න ඕනේ මේ දිනේට ඉස්සරහින් අදිස්ථානයෙන් කටයුතු කරපු වාර ගාන කියලා තව peelියක් තියෙනවා. දවසකට මං කී වතාවක් අදිස්ථානයෙන් කටයුතු කරාද? එතකොට පාඩම් කරද්දී එහෙම අදිස්ථාන කරන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එක්ක කාලයක් එක්ක ප්‍රමාණයක්. මම මේ පාඩම් දෙක කියවලා තමයි නැගිටින්නේ. හරිද? මම මේ පාඩම් දෙක කියවලා තමයි නැගිටින්නේ. නැත්තම් මම මෙන්න මේ විනාඩි 20ක් නැත්තම් පැයක් මේ වැඩ විනාඩි 40ක් මේ කරලා තමයි නැගිටින්නේ. මෙයාට පරීක්ෂණය නෙවෙයි මේ සාමාන්‍ය. මම මෙන්න මේ වෙලාවේ තමයි මේ වෙලාව මෙන්න මේ වෙලාව ඇතුළත නාගෙන ඉවර කරනවා. මම මේ වෙලාව ඇතුළත සූදානම් වෙලා ඉවර කරනවා. හරිද? මම මෙන්න මෙච්චර වෙලාවයි රූපවාහිනිය බලන්නේ. හරිද? රූපවාහිනිය ළඟ ඉඳ ගන්නවා හරියට මේ වෙලාවට පටන් අරන් මං හරියට මේ වෙලාවට ලොකු අපේ පුතාලා මතක තියාගන්න ලොකු පෞරුෂයක් හැදෙනවා වගේ හරි තමන් නිකන් මේ ඒ ගෙදර ඉන්න අයට නම් නිකන් 아무තු කෙනෙක් බවට පේන්න පටන් ගන්නවා. 아무තු චරිතයක් වෙන්නේ. ඇයි? අම්මා කියනවා. පාඩම් කරන්නේ නැද්ද? හරි. මං හරියට විනාඩි 15ම මෙතන ඉන්නේ. ඔබ බලන්න. හරිද? තාත්තා කියනවා පාඩම් කරන්නේ නැද්ද? දාද රූපහානි ළඟ ඉන්නවා වගේ. නෑ. මං හරියටම 9යි 5ට නැගිටිනවා. ඉතින් ඔය කිව්වට එතකොට අම්මයි තාත්තා දෙන්න හොර බැල්මක් දාගෙන ඉන්නේ නැහැ නැගිටිනවද කියලා. බලනකොට මෙයා ඔල්ලෝසු බල්ලා හරියටම වෙලාවට නැගිටිනවා. නැගිටලා ගිහින් වැඩ පටන් ගන්නවා. එයා සංවිධානාත්මක චරිතයක් වෙනවා. හරිද? ඒක පව එහෙම කරන්න. හරි කඩේට ගිහිල්ලා එන්න උනා. වෙනදාට කඩේට යන්න උනොත් එහෙම බයිසිකලේ අරගෙන හිමින් ගිහින් ළඟ ඉන්න අයට කතා කරලා හම්බෙන හම්බෙන අයත් එක්ක කතා කරලා කඩේ ළඟට වෙලා ටිකක් වෙලා ඉඳලා එහෙම තමයි යන්නේ. මෙදා වෙලාව වෙලාව අදිස්ථාන කරන් ගියේ. යාළුවෙක් හම්බුණා. මට වැඩ ගත්තේ මට අකාල එන්න. හරිද? එහෙට මෙහෙට වීම නෑ. හරි? ඉතින් ඒකෙන්ද අපි ඇත්තටම පුංචි කාලේ ඉඳන් මේ වගේ පුරුදු වෙන්න ඕන. දන්නවද? ලෝකේ ජය ගන්න මිනිස්සු ඉන්නවා. ලෝකේ අන් අය අභිභවා ජය ගන්න මිනිස්සු හුඟක් අය ගම් වලින් බිහි වෙච්ච අයද නැද්ද? ඒක ලෝකෙම කියන්නේ මැරතන් එකක් වගේ. මේ ලෝකයේ ඉන්න හැමෝගෙම එක්කෙනෙක් දෙන්නේ ඉතාලම දක්ෂ මිනිස්සු බවට පත් වෙනවා. ලංකාවේ ඉන්න මිනිසුන්ගේ එක්කෙනෙක් දෙනෙක් ඉතාලම දක්ෂ මිනිස්සු බවට පත් වෙනවා. අනිත් අයට කරන්න බැරි දේවල් ගොඩාක් කරන කෙනෙක් බවට පත් වෙනවා. මත්පැන් බොන්න ඕන කෙනෙකුට පුළුවන්. දන්නවද වඳුරොත් අර මත් වෙන මල් දැක්කම ඒවා කඩාගෙන ගිහලා නේද? ඒවා ඒවා කාලා මත් වෙලා ඉන්නවා. අලිත්‍රා බොනවා. එතකොට එහෙනම් තිරසන් සත්තු කරන වැඩ පැත්තට මානසික ශක්තියක් නැතුව මානසික දුර්වලතාවයෙන් කරන්න පුළුවන් දේවල් කිරීම ඒ තරම් ලොකු වීරකම නෙවෙයි. ඒකින්ද අපි වීරයෙක් කියන්නේ චණ්ඩියෙක් කියන්නේ කොයි වගේ කෙනෙක්ද අනිත් අය කරන්න බැරි දෙයක් කරන චණ්ඩි පුතෙක් වෙන්න ඕනේ. වීර දුවෙක් වෙන්න ඕනේ. නේද? හ්ම් චණ්ඩි කියලා කියන්නේ මේ මම කිව්වේ නේද? මේ නිකන් මේ නොන්ඩි චණ්ඩි නෙවෙයි. නේද? එහෙම චණ්ඩි නෙවෙයි. ඒ කියේ පැහැදිලිවම වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම අනිත් පැයට කරන්න බැරි දේවල් කරන්න පුළුවන් කෙනෙක් වෙන්න නම් අපි අපේ මනස පුරුදු පුහුණු කරන්න ඕනේ. අපි මේ දවස් දෙකේ කතා කරේ අපි නොහිතපු පැත්තා. අපේ මනස පුහුණු කරොත් අපිට යායුතු දුර අන් කිසි කෙනෙකුට අතවත් යන්න බෑ. අද ඇත්තටම අපේ පුතාලාගේ වයසේ ඉන්න අපි හිතමු ලබන අවුරුද්දේ සාමාන්‍ය පෙළ කරන ළමයි. මේ දරුවන්ගේ වයසේ ඉන්න දරුවෝ කාණ්ඩයක් ඉන්න ලංකාවේම ගත්තොත් ওই පන්ති වල ඉන්න අපි හිතමු 9 පන්තියෝ 10 පන්ති ඉන්න ළමයි විශාල පිරිසක් ඉන්නවා. මේ ඔක්කොම එක ඉරක තියලා තරඟයකටයි දාන්නේ. මැරතන් එකක් දුවන්න කියන්නේ. ඉස්සෙල්ලාම දුවන කට්ටිය තෝරගන්නවා. නේද? එක එක වේගකින් දුවගෙන ආපු කට්ටිය තෝරගන්නවා උසස් පෙළට. ඊට පස්සේ උසස් ඒ තෝරගත්ත ළමයි ටිකව ආය පුහුණු කරනවා අවුරුදු දෙකක්. ඒකට ආය මැරතන් එකක් දුවනවා. මේ මැරතන් එක පුදුම වැඩේ කියන්නේ පැය තුනකින් දුවන්න ඕනේ. නේද? පැය තුනේ වාර තුනයි නේද? මේ මේ වගේ මේ වාර තුනෙන් දුවන්න ඕනේ. ඒකෙන් දිනන යම්කිසි සුළු ප්‍රමාණයක් තමයි උසස් අධ්‍යාපනයට සුදුසුකම් ලබන්නේ. ඉතින් මේක තරඟයක්. මේ තරඟේ මහ පුදුම තරඟයක්. ඒ තමයි පැය 3ක කාලයක් ඇතුළත තමන් අවුරුදු දෙකක් ඉගෙන ගත්ත ඔක්කොම දක්ෂතාවය පෙන්වන්න ඕනේ. ඒ කියන්නේ කලර්ස් පෙන්වන්න තියෙන්නේ පැය 3කින්. කොච්චර ලොකු අවධානයක් කොච්චර ලොකු සංවිධානාත්මක මනසක් තියෙන්න ඕනද මේකෙන් ජය ගන්න. කරුණ ඉගෙන ගත්තට විතරක් මදි. අපේ දරුවෝ හරියට කරුණ ඉගෙන ගන්නවා. අපේ දෙමාපියොත් මේක හිතුවේ නැහැ. නේද? දෙමාපියොත් හිතුවේ කරුණ ඉගෙන ගත්තාම ඇති කියලා උදේ ඉඳන් හැන්දෑව වෙනකම් නේද? ඉස්කෝලේ ඉස්කෝලේ ඉගෙන ගන්නවා, ටියුෂන් එකේ ඉගෙන ගන්නවා, තව තැනක ඉගෙන ගන්නවා. පොතේ ඉන්නවා නම් ඇති හරියට ආ මේසේ ඉඳන් ඉන්නවා. එහෙමනම් ඇති අපේ අම්මලා තාත්තලාට. මෙයාගේ මානසිකත්වය මේ විභාගයෙන් ජය ගන්න අවශ්‍ය තැනට හදන්නේ. ඒකද හුඟක් අයට ඊටාම ලස්සනට වැඩ කරනවා වගේ පේනවා විභාග වලින් ප්‍රතිඵලෙද්දී හොඳ ප්‍රතිඵල නැහැ. නැති වෙන්න හේතුව ළමයාගේ දුර්වලතාවය නෙවෙයි එයාගේ මනස निराවුල් මනසක් බවට සහ මනස ශක්තිමත් කරේ නැහැ. නේද? මනස ශක්තිමත් කරේ නැහැ. හරීම ක්‍රමානුකූලව මේ සැකසීම සිද්ධ කරන්න දෙමාපියෝ හොඳට දැනගන්න ඕනේ. අපේ දෙමාපියෝ මොකද කරේ මේ කට්ටිය තවත් මොට කරන වැඩ වැඩි ආදරයට කරා. ගෙදර වැඩක් කරන්න දුන්නේ නැහැ. ගෙදර වැඩක් කරන්න දුන්නේ නැහැ. හරිද? උසස් පෙළ විභාගයේ ලියන එක ළමයෙක් එක ගෑන් ළමයෙක් ගැන අම්මා කියනවා අපේ දුවට තවත් ඒකක්වත් හදාගන්න බෑ. ඒ කියන්නේ මේ ළමයා මොකද කරලා තියෙන්නේ? අංග විකල කරලා, අබ්බගත කරලා. තේකක් හදාගන්න බැරි ළමයෙක්. නේද? ඔය ඇත්තටම මම දන්න සමහර පිරිමි ළමයි ඉන්නවා උයන්න හිටන් පුළුවන්. කුතුහලයක් තියෙන ළමයි මොනවද මේ උයනවා කියලා කරන්නේ? කියලා කුස්සියත් කියලා හොයලා බලන්න මොකද්ද ඔය කරන්නේ? නේද? දැන් හැමදේම පුළුවන් වෙන්න ඕන ළමයෙකුට. හදිස්සියක් වුණොත් ඔයාගෙන කන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ ඒ තමයි ජීවිතේ. ජීවිතේ දක්ෂතාවය තමන් කන ටික හදාගන්න බැයි නම් තිරිසන් සත්වොත් කන ටික හදාගන්න දන්නවා. නේද? හොයාගෙන කන්න දන්නවා. ලොකු වෙනකොට අඩුම ගානේ තමන් කන එක හාල් ටික බත් ටික කරගන්න දන්නේ නැත්නම් ඒක මහ ලොකු දෙයක් නේද? මේකට දාන්න ඕන වතුර ටික ගැනයි ගින්දර ටික ගැනයි විතරයි දැනගන්න තියෙන එක චූටි දෙයක්. ඒකවත් දන්නේ නැත්නම් ඒ ඇවිල්ලා මහා නේද? තමන්ගේ ජීවිතේ ජීවත් කරවන්න අවශ්‍ය කරන ආහාරය. නේද? යම් ප්‍රමාණයකට සකස් කරගන්න දැන ගැනීම කොච්චර වටිනවද ඒක? ඒකින්ද රෙදි ටික හොද ගන්න දෙන්නේ නැහැ. ළමයාගේ කාලේ නාස්තිය කියලා. බුදියන්ට දෙනවා. ඇයි නැත්තම් කෑ ගන්න හින්දා. ඒකින්ද මේ ආදරය කියන්නේ ඕක නෙවෙයි. ආදරය කියන්නේ එදා දවසට විසඳුම ලබා දීම නෙවෙයි. ළමයාට එදා දවසට විසඳුම ලබා දෙනවා අපේ දෙමාපියෝ. මේ දෙමාපියන්ට මේ පණිවිඩය ළමයාගේ ජීවිතයට විසඳුම ලබා දෙන්න. එදා දවසේ ළමයා සනසෝලා තියන්න නෙවෙයි අවශ්‍ය කරන්නේ ඒක අපේ හොඳ නැති වැඩක්. ජීවිතේට විසඳුමක් ලබා දෙන්න ළමයාව හොඳට මෙහෙවන්න ඕනේ නිවසේදී. ඉතින් ඒක තව බොහෝ දේවල් කතා කරන්න තියෙනවා. මේක ධර්මානුකූල කතාවක්. ඉතින් අද දවසේ අපි මෙවැනි අපේ ළමයි සඳහා අනුග්‍රහය දක්වමින් ළමයින්ගේ වැඩසටහනට අනුග්‍රහය දක්වපු මේ පින්නන්ත පිරිස මම හිතන්නේ බොහොම වාග්ය සම්පන්නයි කියලා. අනාගත පරපුර සකස් වෙනවා කියලා කියන්නේ. ඊටම වටිනා දෙයක් ඒකින්ද අද දවසේ ප්‍රත්‍යවේක්ෂා වැඩසටහනේ ළමා සතියේ දෙවැනි දවස හිට අපි පොඩි ස්වාමීන් වහන්සේ නමක් එක්ක සාකච්ඡාවක් කරනවා අත්දැකීම් ලබා ගන්න අපේ දරුවන්ට යම් ජයග්‍රහණයක් ලැබපු ස්වාමීන් වහන්සේ නමක් එක්ක ධර්ම සාකච්ඡාවක් කරනවා අපි කොහොමද අරමුණකට මේ අරමුණ තීව්‍ර කරගන්නේ කියලා ඉතින් ඒ සඳහා අපි හැමදෙනාම හැම දරුවෙකුටම අපි ආරාධනා කරනවා ඒ සඳහා සම්බන්ධ වෙන්න සම්බන්ධ වෙලා තමන්ගේ ජීවිතේට බොහෝ දේවල් එක රාශී කරගන්න අපි ජීවිත සකස් කරගමු දුවේ පුතේ කිසිම දෙයකට අපිට බය වෙන්න දෙයක් නැහැ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තියෙනවා නම් අපිට ඒ තුලින් අපේ ජීවිතය සකස් කරගන්න පුළුවන්කම තියෙනවා දැන් හැම දිනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා අද දවසේ දායකත්වයෙන් දරපු සෑම දිනාටම උතුම් නිවනින් සැනසෙන්න මේ කරගත්තා වූ පුණ්‍ය ශක්තියෙන් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you.